ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි අපි නේවාසික පාසක මහත්තුරු සම්බන්ධ කරන මේ වගේ බ්‍රහස්පතින්ද දවසක හැමදාම වගේ නිසන්න වනේදී ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා අදත් අපිට බ්‍රහස්පතින්දාවක් ලැබිලා තියෙන ධර්ම දේශනා පැයක් ලැබිලා තියෙන සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චාතුද්දිසෝ අපටිගෝච හෝති සන්දුස්සමානෝ ඉතරීතරේන පරිසයානං සහිතං අචම්හි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ ගාථා රත්නයත් උකහා ගන්න ලද්දේ ඒ කග්ග විසාන කියන සූත්‍රයෙන් ඒ සූත්‍රය උද්දෘත කරගත්තේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ. ඉතින් සූත්‍රයේ තියෙන සුවිශේෂතාවය තමයි හැම සියල්ලම වගේ ගාතාවල් අවසාන වෙන්නේ එකම ධ්‍රුව පදයකින් සමාන පදයකින් ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියන. ඉතින් ඒකෙත් මේ ඒකචාරී ජීවිතය තමයි මතු කරලා පෙන්වන්නේ බුද්ධකලා ජීවිතය එකලා ජීවිතය දෙවන්නේක් නැති ජීවිතය. ඉතින් ඒක ආධ්‍යාත්මික භවයේදී ආධ්‍යාත්මික නැත්නම් Brahmacharya ජීවිතයේදී ඒකේ තියෙන බරපතලකම පෙන්වීම සඳහායි මේ තනිව වාසය කිරීම වෙන්ව වාසය කිරීම ඒකචාරී අද්විතීය ජීවිතය දෙවන්නේක ජීවිතයක වටිනාකම් පෙන්නනවා. ඒකට පුත්‍රජාන වහන්සේ ඊටම වකිනා කාටවත් හොල්ලන්න බැරි නිදර්ශනයක් ඉදිරිපත් කරනවා කංග වේනගේ තනි අංග වගේ කියලා. කඟ වෙනාට විතරයි ලෝකයේ තනියමක් තියෙන. ඒක තමයි ලෝකේ බලවත්ම ශක්තිමත්ම දේ කක්ක විසාන කියලා සඳහන් කරන්නේ කඟ වෙනගේ තනියඟ වගේ. ඉතින් ඒ ગાතා පදයට අවසාන පදයට ගැළපෙන ඒ අවස්ථානුකූලව තව පද තුනකින් සංග්‍රහ වෙලා මේකේ ગાතා 30 ගණක් සූත්‍රය වශයෙන් සඳහන් වෙනවා. ඇත්තට මේක ඔක්කොම ගාථා වලින් හදිච්ච සූත්‍රයක්. ඉතින් හැම ගාතාවකටම වෙනම කතාවක් තියෙනවා. වෙනම පසුබිමක් තියෙනවා. වෙනම වෙනම නිදානයක් තියෙනවා. ඒ වගේම sannivedana වෙන අදහසක් තියෙනවා. ඉතින් මේ සු ගාතරික ඔක්කොම සඳහන් කරලා තියෙන්නේ අටුවාචාරින් වහන්සේලා පසේ පුත්‍රජානන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. එහෙම නැත්නම් සම්මා සම්බුද්ධත්වයටත් ශ්‍රාවක බෝධියටත් නොවැටෙන පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා ඊටාත්ම විවේක ජීවිතයක් ගත කරලා තිනවා කොච්චරද කියනවා කිසි කෙනෙක් දන්නේ නැහැ මේක නා කවුද කියලාවත්. ඒ කෙනාටත් හැකියාවක් නැහැ. Taman අවබෝධ කළ කෙනෙක් බව පෙන්වන්න හෝ බණක් කියන්න. ඒ නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේලා සංකේතවත් කරන්නේ තන්නේ කරම හුදකලා ජීවිතයක් කියලා. නමුත් ඒ අටුවා කතාවල යෙදෙන තාලෙට මේ පසේ පුත්‍රජාන් වහන්සේලාගේ මේ උදාන ගාථා බණක් නොවෙනවා නොවි. ඒ වගේ පැහැදිලිවම පණිවිඩයක් තියෙනවා. ඒක නිසා ඒක තීරුම් ගන්න කෙනාට ඒ කෙනා සම්මා සම්බුදුරජාන් වහන්සේ නමද්ද පසේ බුදුරජාන් වහන්සේ නමද්ද ශා วก බෝධීන් වහන්සේ නමද්ද කියනක ප්‍රශ්නයක් නැහැ. ඒ අර්ථය තමයි මේ සූත්‍ර මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ සූත්‍ර පිටකට ඇතුල් කරන්න හේතුව. මේවා නිකම් මන්තරවත්, ජප මන්තරවක්වත්, දුවනිතලවක්වත් නෙවෙයි. දුවනිය දනවන එකක් විතර නෙවෙයි අර්ථයක් තියෙනවා. ඒක නිසා බලන්න ගියාම මේක පසේ බුදුජානන් වහන්සේලාට සම්බන්ධ කිරීමෙන් විශේෂ ලාභයක් ලැබෙන බවක් පේන්නේ නැහැ ගැඹුරෙන් බලනකොට මොකද පසේ බුදුජානන් වහන්සේලාට බණ කියන්න බෑ කිව්වට ওই කියපු බණ තමයි ගාථා වශයෙන් තියෙන්නේ ඒ වගේම උන්වහන්සේලාත් යම් යම් ප්‍රයත්න කරලා තියෙනවා අනුකම්පා ස්වරූපයෙන් මේක ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් කෙනාට ගිහිලා පෙනීදලා සාකච්ඡාවකට පොටපාදන්න ඉතින් ඒ කෙනා සාකච්ඡාවේ අනිත් පක්ෂයේ ඉන්න කෙනා මේ වචනේ හරියට තේරුම් ගත්තාම බොහෝම ශීඝ්‍රයෙන් මේ ධර්මය විපස්සනාව අවබෝධ කරගෙන පසේ බුදු තනතුරටපත් වෙනවා. ඉතින් ඒ කියන්නේ sannivedanayak වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අමාරු බව නම් ඇත්ත. ඒ sannivedanaya වෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට ඒක වෙච්ච ගමන් ඒක නා අර දේශනා කරන පස්සේ බුදුරජාණන්සේගේ தත්වෙටම භාවනාව හරහා ලං වෙන බවයි කතා කරලා තියෙන්නේ. ඉතින් මේ ගාතාවේ සාමාන්‍ය අර්ථය අපි ගත්තොත් චාතුද්විසෝ අපටි ගෝච හෝති. පටිඝය පටිඝය කියලා කියන්නේ තරහව වෛරය නැත්නම් බද්ධ වෛරය කියලා මේක සමහරට සඳහන් කරලා තියෙනවා. ඒ පටිඝේ අනිත් පැත්තට කියනවා අපපටිඝෝ කියලා. එතකොට යම් කිසි කෙනෙකුට හතර දිශාවෙම තරහක් නැති තත්වයක්, ද්වේෂයක් නැති තත්වයක්, ගැටීමක් නැති තත්වයක් ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඝර්ෂණයකින් තොරව ඉන්න පුළුවන්. අසවල් දිශාව බය එලවන සුළුයි අසවල් දිශාවට මට ද්වේෂයක් තියෙනවා අසවල් දිශාවට මගේ අකමැත්තක් තියෙනවා, නුරුස්නා ගතියක් තියෙනවා කියලා එකක් නැහැ. හතර දිශාවෙම තියෙන්නේ අපපටිගයි. සන්තුෂ්මානෝ ඊතරීතරේන. කොහොම සතුටින් මේව නැත්තම් සැහැල්ලුවෙන් එකිනෙකා ගත කරනවා. පරිස්සයානං සහිතං අචම්මි. ඒ කියන්නේ මේ කයට හිතට වදින මේ දුක් පහස තේනවනේ. ඒවා ඒ වගේ බයක් නැහැ. මට මේ සර්පෙක් ආවි ඒ නැත්නම් මට කවුරුද හුනියමක් කරાવી මට කවුරුරි හැංගිලා ඇඳලා දුන්නකින් විදීවි නැත්නම් මට කවුරු හරි අවනම්බුවක් කරાવી කියලා ඒ කිසිම තැනක බයක් ඇත්තේ නැහැ ඒ තමන් කෙරේ තමන් පහසන හිත කය පහසන කිසිම දෙයක් පිළිබඳව භයං චම්බිතත්තං කියන විදිහට ලොමු දහ ගැනීමක් ඇත්තේ නැහැ ඒ ජීවිතේ ලබන්න ඒ වගේ විවේකචාරී ජීවිතයක් ඒකචාරී ජීවිතයක් නම් ඒකෝචරයකග්ග විසානකප්පෝ කඟ වේනගේ තනියඟ වගේ හැසිරියන් කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ දෙපැත්ත බැලුවොත් සෙනගක් එක්ක හිටියොත් ගැටුම තමයි. සෙනගක් එක්ක ඉන්න හේතුව නම් තණ්හාව. තනියම ඉන්නකොට බයයි. ඒ නිසා අපි පිරිසක් වශයෙන් එකතු වෙනවා. මිනිස්සයා සමාජශීලී සතෙක්. මයිනා, හරකා, ඒ වගේ සත්තු සමූහයක් වශයෙන් ජීවත් වෙනවා. සමූහයේ වශයෙන් මේ පරිස්සයානං පහස විටින් එන නපුරු බලපෑම් දුරවන් කරගන්න පිසක් වශයෙන් ජීවත් වෙනවා මේ මැස්සෝ වේයෝ ඔය වගේ සත්තු මිනිස්සුත් එහෙම ජීවත් වෙනවා ඒ ජීවත් වෙන්නේ මොකටවත් නෙවෙයි බයටයි එක පැත්තකින් බලනකොට ඒ බය යඩපත් කිරීමේ අදහසින් ඒ ළඟ ඉන්න අයට ආදරය කරනවා මේ පිරිසක් එක්ක ඉන්න ගියාම ඒ බය නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා අන්තිමට මේ දේම ඒ පිරිසෙන්ම තමයි ආනහින්නේ. ළඟ ඉන්න කෙනෙක්ම තමයි පිටිපස්සෙන් පීයෙන් අනින්නේ. ඉතින් අන්තිමට තමන් ඇති කරගත්ත මේ ආරක්ෂක වලල්ලෙම තමයි භයානකම ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ බව තේරුම් අරගත්තට පස්සේ එවැනි කෙනෙකුට භාවනාවෙන් මේක තේරුම් ගන්න එකත් එක පැත්තකින් මේ ගාථා වලින් තේරෙනවා. ඒ භාවනාවේ තේරුම් ගත්ත දේ ඉතින් දා ජීවිතය සකස් කර ගැනීම, ආජීවය සකස් කර ගැනීම, කර්මාන්තය සකස් කර ගැනීම, වචනේ සකස් කර ගැනීම ඒකට අනුග්‍රහ කිරීමත් මේකේ තේරෙනවා. ඉතින් එක එකනාගේ භාවනා ජීවිත, Brahmacharya ජීවිත, යෝගා ජීවිත ගත්තාම සමහරු ටිකක් බර වැඩි මේක ඒකාන්තයෙන්ම භාවනාවෙන් පමනයි කළ යුත්තේ මට පිරිසත් එක්ක සම්බන්ධයක් ඕනේ මට තනියෙන් භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා අන්තිරිකේ පිරිසක් කියනවා ඒ පිරිස සමාජයට වෛර කරනවා. සංඝයාටත් වෛර කරනවා. පිරිසක් එක්ක ඉන්න බැරිකමකුත් තියෙනවා යත්තන්න. ඒක ඒගොල්ලෝ වාසියට හරවන්නේ මට විපස්සනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා මතයක් ගොඩනගලා තියෙනවා. තව පිරිසක් කියනවා මේ ශාසනය ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා පිරිස ජීවත් වෙන ගමන් හොතට සිල් ලකලා ආචාර ධර්ම රැකලා ආජීවය සකස් කරගෙන සදාචාරය හදාගෙන පිරිසත් එක්ක යන්නත් ඕනේ. Taman නිවන් දකින්නට වැඩිය බාහිර සාසනේ බොහොම වටිනවයි කියලා එහෙම සලකන දේශපාලන මත යටිපහුව කරගත්ත ඇත්තොත් තියෙනවා. ඉතින් අපි එක්කෙනෙක් තුළ මේ දෙකම තියෙනවා. එක පැත්තකට හිතනවා ඔක්කොම තැරලා දාලා පැත්තකට වෙන්න පුළුවන් නම් ඔන්න ඒක ලොකු දියුණුවක්. ඒක ඒකාන්තයෙන්ම භාවනාවට වාසියක් කියලා. තව පැත්තකින් හිතෙනවා ඒ කොච්චර જાති බණ භාවනා කරත් මේ මිනිස්යා කියන සතත් එක්ක ජීවත් වෙන්න බැරි නම් ඒ මිනිස්යා කරන්නේ භාවනා මාර්ගයෙන් ප්‍රශ්නෙම් පැනනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය පසේ බුදුරජාණන් වහන්සේලා කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. අපේ ගෞතම සරුවචන් වහන්සේ ක්‍රමය මේ දෙක සමබර කිරීම. අන්නේ සමබර කිරීම අතින් හැම කෙනාගේම ජීවිතය නව කතාවක් වගේ ඒක సౌందర్యාත්මක නිර්මාණයක්. හැම වෙලාවෙම අපි ওই දෙකෙන් එහා පැත්තෙන් මෙහා පැත්තට පැන පැන ගිහිල්ලා වර එක නැත්නම් අවබෝධ ඥාන එනකොට තේරුම් ගන්නවා මේ දෙක සමතුලිත කිරීම තමයි මේ දෙක සමබර කිරීම තමයි අපි මේ පරිණාමේ පටලවාගත්ත තැන ඇන හිටගත්ත තැන මේ දෙක සමබර කළොත් සියලුම මිනිස්යන් අතර සියලුම සත්ත්වයන් අතර මිනිස්යා මනසින් උසස් තත්ත්වයටපත් වෙලත් ඇයි මේ නිවන් දකින්න බැරි ඇයි මේ මනුස්සයාට බය නැතුව ජීවත් වෙන්න බැරි ඇයි මේ මනුස්සයාට මේ සන්තුෂ්ස මානස ගන්න බැරි මෙන්න මේ පුංචි එකලසක් අභ්‍යන්තර සාසනේ බාහිර සාසනේ එකලස වරද්ද ගැනීම නිසා නමුත් ත්‍රිසනුන්ගෙන් උසස් මානසික මට්ටමක් තියෙන නිසා ඒක තීරුම් ගත්ත කෙනාට බලාපොරොත්තුවත් යන්න පුළුවන් මේක කියලා දුන්නොත් ලුණු මිරිස් කන මොලයක් තියෙනවනම් ඇහුම් කන් දෙන කනක් තියෙනවනම් ඒ කෙනාට මේ අලුත් ජීවන රටාවක් අලුත් කලාවක් පටන් අරගෙන මේ කියන සන්තුෂ්ස මනස විවේකචාරී ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ ගත කරන එකලසට එනකන් ඒ පැත්තේ හැප්පෙනවා මේ පැත්තේ හැප්පෙනවා. විවේකයේ මදි කියලා එක පැත්තකින් කෑ ගහනවා ජනප්‍රිය මදි කියලා තව පැත්තකින් කෑ ගහනවා ඉතින් ওই දෙක අතර පටලවිලා තියෙන්නේ ඉතින් ඒ දෙක අතර දෙකක් වෙලා පටලවෙන හැටි සර්වචනාංශයේ එකකට නම් වලයි චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ දුකට හේතුව තෘෂ්ණාව විතරයි දාර ගැටුමක් පෙන්වන්නේ ඉතින්දී අහුවොත් ඒක හේතුකව ප්‍රධාන හේතුව ලයිස්තුගත කරලා තියෙන්නේ දුකට හේතුව තණ්හාව නමුත් තණ්හාව කියන්නේ මොකක්දයි කියලා පොඩ්ඩක් පහුරුකලා උසලා බැලුවොත් සීයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒ තණ්හාවේ අතුයිති විහිදී වැඩිම් බෙදීම් තුනක් දක්වනවා. ඒකෙන් මේ අපිට ඉතාම උත්සන්න තම අදාළ දේ තමයි කාම තණ්හා. කාම තණ්හාව කියන එක අපිට ඉඳුරම් පිනවීම කියලා කියන්න පුළුවන්. ආමිෂයට තියෙන කෑදරකම කියලා කියන්න පුළුවන්. මේ ඔක්කොම නිසා ඉදurang පිනවීමේ ඇති ආශාව මේ ආමිෂයට ඇති ආශාව නිසා කෙනෙකුට Taman මේ වැටිලා ගත කරන්නේ කාම තණ්හාවේ දාසකත්වයකට බව කාම තණ්හාවේ බැල මෙහෙවරකට බව කවම දායකවත් මේ කාමරාජිනිය සන්තෝෂ කරන්න බැරි බව තෘප්තියකින් සන්තුෂ්ස මනසකින් මැරෙන්න දෙන්නේ නැති බව අපේ හත්මුතු પરම්පරාවත් කවරාවත් ඒක කරලා නැති බව තේරුම් ගන්න නම් අමාරු නෑ. ඒක ඉතින් ආධ්‍යාත්මික කාරණාව. එදින් යනකොට කාටත් කාටත් ටිකක් බයක් ඇති වෙනවා, චම්බිතත්තම් පහළ වෙනවා. හැබැයි නේනම් ඔයිටත් වැඩි කෙලිකාරෝ මේ ලෝකේ ඉඳලා තියෙනවා. හැම කෙනාම මරණයම ඕනේ නෑ. ඒ වගේ කලබලයකටපත් වෙනකොට හැම වෙලාවෙම බයක් ලොමු දහ ගැනීමක් ඇති වෙනවා. මැරෙන්නේ සතුටින් නෙවෙයි. ඒ උනත් ඒ කාමයටම ලද්දාපටන් ජීවත් වෙනකන් මැරෙනකම්ම කටයුතු කරන මනුස්ස ප්‍රතිශතයේ 99ට වැඩි වැඩි. ලද්දාපටන් මැරෙනකම්ම කාමයට කඹරනවා. ඒක ඒකට දාසකම් කරනවා. එතකොට ඒක කාමදාසකත්වය කියලා හරුවචාන්සේ පෙන්නලා තියෙනවා. කාමදාසෝ අතික්තෝ තණ්හාදාසෝ අපි මේ ලෝකේ ගත කරන හැම වෙලාවෙම අතෘප්තිකරව තණ්හාවට දාසකම් කරමින් කාමයට පහඳිනවා. ඉතින් ඒක අගය කරන ඒකටම පොහොර දාන දැනුමට කියනවා ලෝකීය ප්‍රඥා කියලා. ඔය මේ නෛර්යානික සීතත් ධර්මෙන් පිට සියල්ලම ලෝකීය ප්‍රඥා මේ කාමයටම පොහොර දාලා කාමයටම අගය ආඩම්බර දීලා ඒකෙම උසස් තත්ත්වයටපත් වෙන්න කටයුතු කරනකොට ඒ ලෝකේ ලිංගිකත්වය සහ යුද්ධය කියන එක අත්‍යවශ්‍යයි. ඒ කාමයේ එක කෙලවරක් තමයි ලිංගික ආශාව. කාම සේවනය අනිත් පැති තමයි මේ ලිංගික ආශාව ඉෂ්ට කරගන්න බැරි වුණොත් බෙල්ල කාලා නැහින එක. තව එකෙක්ගේ කුලල කාලා මැරෙන එක. ඉතින් කියනවා මේ කාමයේ කොච්චර භයානක එහෙම නැත්නම් අන්තවාදීද කියනවා නම් මේ කාමයේ ලිංගික කාමයේ සහ යුද්ධෙට ගියාම කොයි දෙයක් වළංගුයි. ඕනම දෙයක් කරතයි කාටවත් දොස් කියන්න බෑ. කාමයට ගියාට පස්සේ කරන දේවල් ඒ මනුස්සයා මත් වෙන මත්විල්ල කිසිම කෙනෙකුට අසාධාරණයි කියලා හිතෙන්නේ කාමයේ ඒ තරම්ම මනමත් කරන සුළුයි. යුද්ධෙට ගියාමත් අතරත දීලා යුද්ධ කරන්නේ ඉසර වෙච්ච එක දිනන. ඕනම ක්‍රමයක් බලංගොයි. ඒ තරමටම කාමය අන්ධ අන්ධ කරන සුළුයි. එනමුත් ඒකේ ඉතින් ගොඩවීමක් කෙලවරක් සීමාවක් දකින්න බෑ. අද අපි ගත කරන මේ යුගයේ වෙනකොට මේ දෙකම දැවෙන මට්ටමටපත් වෙලා තියෙනවා. එක පැත්තකින් යුද්ධය සඳහා নানা ආකාරයෙන් සාධාරණීකරණය කරමින් Tamanට වාසිය ආපු වෙලාවේ බලය ආපු වෙලාවේ පුළුවන් තරම් යුද්ධ කරනවා. ඒක රාජ්‍ය පාලනයේ අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම කාමයේ සඳහා අම්මා අප්පා අඳුරන්නේ නැතුව සහෝදරකම් මොනවත් නැතුව තිරිසනුන්ටත් වැඩිය පහත් මට්ටමට ගිහිල්ලා ඒ කාමයේ උද්දීපනය කරන වැඩත් සීමාවක් නැහැ. ඉතින් මේ එකකටවත් එකකින්වත් අපිට ගැළවෙමුකුත් නැහැ. අපි මේවා දන්නේ නැහැ කියලා බේරෙන්න බෑ. මොකද අපි අධ්‍යාපනයේ උතනයි තියෙන්නේ. අපි දරුවන්ට ඕකයි උගන්වන්නේ. ඒ වගේම අපි සල්ලි හම්බ කරනවා කියලා කරන්නේ ওই යුද්ධයට පොහොර දාන එකයි. අපි කරන හැම කටයුත්තකදීම සම්මා ආජීවයකට වැටෙන්නේ බොහෝ විට මිච්ඡා ජීවයකට වැටෙනවා. ගන්නකොට අපි වල සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන පවා අපට අකුසල කර්ම රාශියක් රැස් වෙනවා. මේවට නොදැන සම්මාදම් වෙලා. නොදැන සාදු කියලා. ඉතින් ඒ නිසා එවැනි දෙයක් අවබෝධ කරනකොට වචනෙන් හරි අහලා තේරුම් ගන්නකොට තේරෙනවා මේ ලෝකයේ නිකන් හිටියත් කෙලස් ගෑවෙනවා. නිකන් පැත්තකටලා හිටියත් කෙලස් ගෑවෙනවා. ඒක නිසා මම දන්නේ මට අදාළ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නීතිය හැදිලා තියෙන්නේ ඒ කෙලස් ගෑවෙන තාලෙට තමයි. ලෝක මේ ඥාන තියෙන ඔක්කොම කෙලස් වලට. ඉතින් මේ කාමයේ මේ ආධිනව යම් කෙනෙක් දැක්කොත් එයාට පරිේශනයක් කරන්න වෙනවා මේ කාමයෙන් ගැලවිච්ච තැනක් මේ කාම ලෝකේ තියෙනවා කියලා. ඉතින් ඒක ගිහි යතහැරියමක් එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණයක්, නෙක්ඛම්යක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ නෙස්කම්මය කරගන්න බැරි කෙනෙකුට එහෙම කල්පනා වුණත් මේ භව තණ්හාව නිසා, මගේ පවුලේ අය නිසා, දරුවෝ නිසා, ව්‍යාපාර නිසා, මම මෙතෙක්කල් හම්බ කරපු දේ නිසා මම මේ ඉතුරුවා පැතුරුවාගෙන පැතුරු එලා ගත්ත නිසා දැන් පැතුරු අකුලන්න අමාරුයි. ඒ භව තණ්හාව කාම තණ්හාවගේම ඉතුරු පැතුරු යම. ඒක වඩා පැතුරු එලා ගත්ත එකනට ගොඩාක් වෙලා යනවා අකුලන්න. ඒක ගොඩක් පටලැවිලි සහිතයි. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් මේ කාම තණ්හා භව තණ්හා කියන දෙක වෙන් කරලා හඳුනා ගත්තා නම් ගිහිගේ හිටියත් පැවිදි වුණත් ඒ මනුස්සයා තේරෙනවා ඕනෙම වෙලාවක මේ කාමයේ තියෙනවා ඉතිරි පැතිර වැඩින ගතියක්. ඒක මට මගේ ඉඳුරම් පිනවීමෙන් නතර වෙන්නේ මගේ ඉඳුරම් පිනවිච්ච ගමන් අපේ කට්ටියට සැප දෙන්න හිතෙනවා. මේ සැපම හෙට ගන්නෙ කොහොමද කියලා හිතෙනවා. මේ සැපම මෙතන නෙවෙයි අතන ගන්නෙ කොහොමද කියලා හිතෙනවා. මේ සැපම අනික් අයට දෙන්නේ කොහොමද කියලා හිතෙනවා. එතකොට මේක මම දැන් මෙතන තියාගන්න දෙන්නේ නැහැ. අතනයි මෙතනයි අරයයි මෙයයි ඊයේ හෙටයි මෙන්න මේ පැතිරී යෑමට කියනවා වර්තමාන මොහොතේ දැනෙන මේ ඌණ භාවය අതൃප්තිකර භාවය අනුව කල්පනා ඥාන විහිදුවල නව නිර්මාණ කරලා ජීවණුව කියලා හිතලා ඊයටයි හෙටටයි ආරයටයි මෙහාටයි අතනයි මෙතනයි හැම තැනම මේ ලැබිච්ච ස්වර්ගය ලැබිච්ච සැපත ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට භව තණ්හාව කියලා කියනවා ඉතින් ඒ කාම තණ්හාවෙම ඉතිරි පැතිරි යෑමක් තමයි භව තණ්හාව කියලා කියන්නේ. ඉතින් ඒක ලෝකයා හඳුන්වා දීලා තියෙන්නේ ලස්සන වචන දෙකකින් නිර්මාණශීලීත්වය සහ අභිවෘද්ධිය කියලා. නිර්මාණ ශරණ අපි පුළුවන් තරම් මේ Taman ළඟ දැනට ලැබලා තියෙන කාම සම්පatti ඒ ළඟාවීම් අපේ අයට දෙන්න හැමතැනම තියෙන්න හැමදාම තියෙන. ඉතින් මේකට අපි විවිධ විවස්ථා හදනවා. විවිධ නීති පද්ධති හදනවා. හදලිවර වෙලා ඒ හැබැයි මේ කාමය Taman උපේපු කාමයේ භවයේ වශයෙන් පැතිරෙනකොට සියලු මානවයාට සැප ලබා දීම භව සම්පත්තිය නෙවෙයි. භවය කියලා භව රාගය කියලා කියන්නේ මගේ අයට විතරයි ඉන් එහාට නොදකින් නොපතා. එච්චරම තමයි භවය කියලා කියන්නේ. මගේ අයට විතරයි ඉන් එහාට නොලැබේවා. ඉන් එහාට නොලැබුණොත් ඒකට කියනවා අප්‍රිය දායාදේ කියලා. මම අකමැති කෙනාට ඒක ලැබිලා තියෙනවා. ඒක හරියම භයානක වැඩක්. ඒක නිසා කාමය කියලා කියන්නේ තමන්ගේ ඉඳුරන්න සීමා වෙච්ච දෙයක් වෙන අතර භවය කියලා කියන්නේ මාට නෙවෙයි අපේ අයට අපේ තැනට අපේ ආගමට සීමා කරලා ඒක ඉතිරි පැති යාම සඳහා ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා මේ කාම පරිේශන හරියන කෙනාට තමයි භව තණ්හා වැඩියෙන් පහළ වෙන්නේ ඒ හරියෑම නිසාම එයාට ඒකට මසුරුකමක් පහළ වෙනවා මේ ආයාසයේ අමාරුවෙන් උපයෝග මේ භව සම්පත්තිය මගේ හතුරෙකුට නොවේ වාක්‍යය එතකොට ඒ ආරස්සාව මසුරුකම නිසා එයාට විනිශ්චයක් අතට එනවා. මේකට උඹට බුද්ධිය තියෙන්න නැත්නම් මේකට එන්න එපා. මේ ඉඩ මගේ. මේ මේ වස්තුව මගේ. උඹට ඕන දේවල් මේක කරන්න බෑ කියලා Tamange අය එන්නේ නැතුව කනගාටු වෙනවා. පිට අය එනවටත් කනගාටු මේ නිසා අන්තිමට යාට විවස්ථා හදලා සත්ත්‍ය දාන දණ්ඩ දාන තොවන් තුවම් පේසුඤ්ඤං ආදී විදියට ඒ උන්ට දඬුවම් කරන්න ආයුධ අරගෙන දඬු දඬු මුකුරෙන් පහර දෙන්න වෙනවා තෝතෝ අරපල කියලා කියන්න සිද්ධ වෙනවා ලෝකේ තියෙන තාක අකුසල කර්ම රාශියක් එන්න පටන් ගන්නවා මේ භව තණ්හාව වැඩෙන්න වැඩෙන්නේ මොකද භව තණ්හාවේ තියෙන ගතියක් තමයි මේක අපේ අයට සීමා කරන්නේ ඒ දේ වෙන කාටරි අත් වෙනවනම් ඒක විතර කාලා ඉන්න බැරි දෙයක් නෑ පුතුමාකාර ද්වේෂයක් එන්න පටන් ගන්නවා මෙන්න මේ භව තණ්හාවේ සීමා තීන්දුව කරන්න ගියාම එන ගැටුමට තමයි පටිඝය කියලා කියන්නේ. ද්වේෂය කියලා කියන්නේ. වේරය කියලා කියන්නේ. අන්නේ වෛරය භවයට යම් තාක්කාසද මේ අපේ අයට හැමතැනම හැමදාම මේ සැප දෙන්න තියෙන එකට යම් තාක් ආසාවක් එනවාද ඒ තාක් ඒ දේ කරගන්න බැරි වෙනකොට එන පශ්චාත්තාපයේ පටිගය තරහ වැඩි. ඒකට කියනවා විභව තණ්හාව. භව තණ්හාවේ අසාර්ථකත්වය විභව තණ්හා වෙනවා. භව තණ්හා වැඩි කෙනාට විශාල විභව තණ්හාවක් තියෙනවා. ඒ මනුස්සයාත් මේ මේ වස්තුව කවුරු හරි හොරකම් කරනවා දැක්කොත් මරණ ධර්මයට පෙළඹෙනවා. මේක එයාට අයිතියක් නැහැ. ඒකේ අයිතිය බුද්ධිය තීන්දුව කරන්නේ මම. එයාට බෑ මේකට එන්න කියලා ඒ වෙනුවෙන් නීති හදාගෙන ඉතින් මේ භවතණ්ණාම හේවනල්ලා තමයි විභවතණ්ණාව කියන්නේ. ඉතින් භවතණ්ණාව ආශාවේ කෙලවර, විභවතණ්ණා කියන්නේ ද්වේෂයේ කෙලවර. ඉතින් මෙතෙන් ගියාට පස්සේ ඒ දෙයට ලක් වෙච්ච කෙනාට සීමා මරියාදාවල් මොනවාක්වත් තේරෙන්නේ ඒ තරම්ම ඒ අන්ධ වෙනවා. කාම තණ්හාවේ, භව තණ්හාවේ, විභව තණ්හාවේ. ඉතින් ඒ අන්ධ වෙච්ච තරමට එයා එයාගේ සැප වනස ගන්න. Tamangeema වනස ගන්නවා. මේ නිසා කායික දුක්, මානසික දුක් පහසනවා. පරිස්සය කියලා කියන්නේ ඒකයි. එයාගේ කයට නිතරම වෙහෙසයි. හිතට නිතරම වේසයි මට ඕනේ වස්තුව මට ඕනේ ලාභ සත්කාර ටික මට ඕනේ කෙනාටම මට ඕනේ ප්‍රමාණයෙන් දෙන්න වෙන්නේ ඒක වෙනස් වෙනකොට පුදුමාකාර විභව තණ්හාවක් එනවා. අන්නේ විභව තණ්හාව ආවට පස්සේ මිනිස්සයා සියලු සැප සම්පත් වලින් පිරිච්ච ප්‍රේතෙක් බාටපත් වෙනවා. කිසිම දෙයක් විඳ ගන්න වෙලාවක් නැහැ. මෙවට වෛර කරමින්, ක්‍රෝධ කරමින් පිටුරකට ලැබව බල්ලා වගේ කන ගොනාට දෙන්නෙත් නැහැ, බල්ලා පිටුර කන්නෙත් නැහැ. ඉතින් ඒක තමයි මේ ආර්ථිකයේ විසම ලෙස පැතිරීම කියලා කියන්නේ. අද ඒක ඉතාමත්ම භයානකයි. අද ඒක ඉතාමත්ම භයානකයි. ඉස්සර තියෙන ඉන්දියාවේ මේ කානුවතකගා කන ජරාව කන මිනිස්සු જાතිකුත් ඉන්නවා මහරජවරු කියලා තෙලෙන්කාර කිරෙන් අත හොදන જાතිකුත් ඉන්නවා. ඉතින් මේ දෙක ඉන්දියාවේ ආර්ථිකයේ තිබිච්ච ලක්ෂණ දෙකක් තමයි. ඒක නිසා මේ දුප්පත් මනුස්සයාට වෙන මොකක්වත් නෑ අර සැපේ ඉන්න මිනිහට වෛර කරන එක විතරයි තියෙන්නේ. සැපේ ඉන්න මිනිහට වෙන මොනක්වත් නැමේ දුප්පත් මනුස්සයා කිට්ටු කරගන්න නැතුව තියාගන්න එක තමයි තියෙන්නේ. ඒ නිසා මේ ආර්ථිකයේ විසම බෙදී යෑම විශාල දුක් පීඩාවකට හේතු වෙනවා. ඒ නිසා කොමියුනිස්ට් වාදය ඇති වුණා. ඒ නිසා ඒ මේකට අපි තරපතිවාදී කියලා කියනවා. දැන් අද ඇමරිකාවේ ආර්ථිකය බැලුවත් ඉතාලම සුළු පිරිසකට ආර්ථික 90ක් විතර IT ඒගොල්ලෝ ඒක තීන්දුව කරන ඒක කාටවත් දුප්පතෙකුට නොයෑම සඳහා නීති දවසෙන් දවස හදනවා. පාර්ලිමේන්තුවේ වැඩේම ඉච්චරයි. ඒතර දුප්පත් මිනිහා උලා කාලා උදේ ඉඳලා හැන්ද යනකම් මහන්සි වෙනවා. නමුත් මහන්සිලා හැම එක්කීම වාසිය ලබන්නේ මේ විභව තණ්හාවෙන් භව තණ්හාවෙන් පිළිච්ච જાතියකට දෙගොල්ලම සැපේ නැහැ. දෙගොල්ලෝ එක්කෙනෙක්වට සැප විඳින්න බෑ. අර මනුස්සයට සල්ලි නිසා බයේ මැරෙන්න හදනවා. කවුරු හරි ඉන්න හරියක් ඉන්නේ ඊර්ෂ්‍යාකාරය. ඉන්න හරියක් ඉන්නේ තරහකාරය. <clears throat> වතුර එකක් බොන්න බයයි වහදාලා ඇති කියලා හිතනවා. තුවක්කුවකටත් දකින්න බයයි මට වෙඩිචාරි කියලා හිතනවා. ඉතින් ඒ මනස නිතරම ඉන්නේ ඒ අරසා වෙලා <clears throat> මිනිසුත් එක්ක බයයි. ඒක නෙවෙයි බුදුජානනාංශේ චාතුද්දිසු අපටි ගෝච හෝති කියලා කියන්නේ මේ බුලට් ප්‍රූෆ් විදුරක් ඇතුළට වෙලා ලෝකෙන් වෙන් වෙලා ජීවත් වෙන එක නෙවෙයි. හතර දිශාවටම කිසිම බයක් නැතුව ඔක්කොමලා ඥාතින් වගේ සලකාගෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේකේ තියෙනවා. අන්න ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග අපි සාමාන්‍යයෙන් අපේ භාෂාවෙන් කියනවා මෛත්‍රී කියලා කියනවා. ඒක තමයි මෛත්‍රී කියලා කියන්නේ ඒ අන්තරසත්තාන හිතානුභව ලක්කනා මෙත්තා. අන් සියලු සත්වයන්ගේ හිතසුව සැලකීම මෛත්‍රී කියනවා. ඒ නිසා අපිටත් තියෙනවා පොඩි න්‍යාය පත්‍රයක් හැම වෙලාවෙම Taman දිනුනලා මදි අපේ කට්ටිය දිනු කරන්න අමුඩ ගහගෙන සුමානව බර අදිනවා. නමුත් ඒක කාට හරි පොදුවේ බෙදලා යනවා දැක්කොත් අර කරපු ඔක්කොම උත්සාහය නිර්ථක වෙනවා. අපට ඕන කරලා තියෙන අපේ වස්තුව අපේ ගෙනාටම අපි හිතන ප්‍රමාණයෙන් අපේ හිතන වෙලාවට ලැබෙන්න සලස්සන්න. නමුත් එතන ඒ ටිකට අපිට බලතල නැහැ. ආන්දෘෂ කිරීමේ ශක්තියක් නැහැ. විධායක බලතල නැහැ. ඒ නිසා අපට පුළුවන් නම් අඩු ගානේ මෙත්තා මනෝ කර්ම ස්වරූපයෙන් මේ සියලු සත්‍යෝ සැපට කැමැති ඒ අන්සතුන්ගේ හිතසුව සැලසීම මට කරන්න පුළුවන්ද කියන මේ වචනේ මේ මේ ක්‍රියාවට කියනවා මේ පටිඝය සම්බන්ධව තියෙන සමත උපක්‍රමය කියලා. සමත උපක්‍රමය වෙන්නේ සියලු සත්‍යයන්ගේ සැප සැලසීම. ඒක ලේසි නෑ. ඒක හිතා ගන්න බෑ. නම ਸਰවචාන්සයකට උපමාවක් දෙන්නේ මාතා යතා නියං පුත්තං ආයුෂායක පුත්ත මනුරක්කේ. මවක් තම දරුවෙකුට මෛත්‍රී කරන්නාසේ පණේපා කියලා. අන්නේ වගේ අම්මා දරුවෙකුට මෛත්‍රී කරන එක අම්මාගේ ගුණයක් නෙවෙයි ඒක ස්වභාවයක්. ඒක වඩන දෙයක් නෙවෙයි වැඩිච්ච දෙයක් බැල්ලිත් දරුවන්ට ආදරය කරනවා. නමුත් මෙතන තියෙන රහස තමයි සියලුම දරුවන්ට පුළුවන් ද මෛත්‍රී කරන්න. තමන්ගේ දරුවා වගේ සියලුම කෙනාට මෛත්‍රී කරන්න. ඔන්නතෙන් ගිය ගමන් ওই සියලුම ආර්ථික නීති සියල්ලම සුන්නත් දූරිලා බොඳ වෙලා යනවා. සියලුම දේශපාලන ප්‍රතිපatti තත්ත පහකට ගන්න දෙයක් නැහැ. ওই සමාජසී සමාජසී හිතසුවකාමී සමාජ විද්‍යාඥයන්ගේ ඔය සියලු ස්වර්ණමය කතා වැලියට ගහන්න බහිනවා සියල්ලකේම මෛත්‍රී සලකන්න කියන. කාටද පුළුවන්නේ? මේක තමයි බුදුහාමුදුර කෙනෙක්ගේ තියෙන ඒ ධර්මඥතා ගුණය උන්වහන්සේට පුළුවන් සියලුම දෙයක් කෙරෙහි සමමෙත පතුරවන්න. ඉතින් ඒක ලේසි නෑ. ඒකට තියෙන ප්‍රධානම දේ අපි මේ ඉගෙන ගන්න පාඩම්. අපි ඉගෙන ගන්න පාඩම් ඔක්කොම තමන්ගේ මාන්නන්නේතාවට තමන්ගේ බැංකු account එකට තමන්ගේම රක්ෂණ අරමුදලට සල්ලි දානවා මිස සියලු දෙනාටම හිතසුවක් පිණිස සියලු දෙනාගේ ආරක්ෂාව පිළිබඳව එකෙකුටවත් කල්පනා කරන්න බෑ. එහෙම කල්පනා කරන මිනිහා පිස්සෙක් වෙලා තියෙනවා. ඒ මිනිස්සු දැනට හිරගෙවල් වල දාලා තියෙනවා. සියල්ලගේම හිතසුව සලසනායි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ අන්නේ වෙණියායට නායකත්වයක් දීලා මේ මාතා යතානියම් පුත්තන් විදියට මෛත්‍රියක් සියලු දෙනාට මෙත් සමසිත පැතිරීම කියලා. ඉතින් ඒක ගුවදෙනෙක් ආගමක් කියලා බාර අරන් තියෙනවා. গুপ্ত දෙයක් කියලා බාර අරන් තියෙනවා. ආර්ථික විද්‍යාව කරන කට්ටියට මෛත්‍රී කරන්න බෑ. දේශපාලනය කරන කට්ටියට මෛත්‍රී කරන්න බෑ. සමාජ විද්‍යාඥයන්ට ඒගොල්ලෝ මෛත්‍රී කරනවයි කියලා. නමුත් ඒගොල්ලෝ කරන්නේ ලෝකෙට පරකාශය, gedette මරගාති. බුදුජානනාංශයේ කියන මේ මෛත්‍රී කටයුතු කරනවා නම් ඒ කෙනාට තේරෙනවා එවැනි මෛත්‍රිය ගැන හිතන්නවත් පුළුවන් මිනිසෙකුට විතරයි. කිසිම සතෙකුට, කිසිම යකෙකුට, කිසිම ප්‍රේතයෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට එහෙම හිතන්න බෑ. ඒගොල්ලෝ උප්පත්තියෙම ඒ සාජාසිර කොටු වෙලා තියෙනවා. මිනිස්සයත් උප්පත්තියෙම සාජාසිර කොටු වෙලා තියෙනවා. නමුත් මිනිසෙට ආගමක් කියන එකක් තියෙනවා. ධර්මයක් කියන එකක් තියෙනවා. අන්නේ ආගම ධර්මයට ගියාට පස්සේ කියනවා උඹට පුළුවන් නම් මේ අභ්‍යාසය ගනින් සිළු දෙනාටම සමසිත සමමෙත සමහිත සුව පැතිරීම කරගෙන යන්නේ කියලා. ඉතින් ඒ දේෙන් විතරයි බුදුරජාණන්සේ සඳහන් කරන මේ පටිගය කියන එක අයින් කරන්න පුළුවන්. මේ පටිගය නිසා තමයි කායික මානසික රෝගේ ඉන්නේ. අද නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අද ලෙඩ රෝග ගත්තාම මේ විෂ බීජ නාශනය කියන හූනියම නිසායි මනුස්සය වැටුනේ. විෂ බීජ මරලා මනුස්සයන ජීවත් වෙන්න බෑ. විස බීජ කියන්නේ ජීවයක්, මනුස්සයක් කියන්නේ ජීවයෙක්. විස බීජ නැසන ගාහනට මනුස්සයා සමාජීය විනාශ ගන්නවා. ඒ මදිවට මේක ඇත්ත විහිළුවකුත් තියෙනවා. මනුස්සයා විස බීජයකට පරිණාමය වෙන්න પરම්පරා ගානක් යනකොට අවුරුදු 20න් ගණන් කරන්න ඕන. අවුරුදු 20ක් යන પરම්පරාව බොයි. විස බීජ දවස් 3ක් ඇතුළත પરම්පරාව බෝ කරනවා. නිසා ඕන බෙහෙතක් හදනකොට දවස් 3කින් අලුත් විස බීජයක් හැදෙනවා. හැදිච්ච ගම මිනිසයාට ණය අපෙන්නනවා. දැන් උඹලා ලෑස්තිලා වරෙල්ලකෝ. උඹලගේ හැම බේතටම අපි ප්‍රති ප්‍රතික්‍රියා මෙහෙම ප්‍රතිශක්ති වටලා තියෙනවා. අන්තිමට කවුද දිනන්නේ? මිනිසයා පටන් ගන්නකොටම පෙරදින සටනක් තියෙනවා. මනුෂ්‍යර කිසිම දවසක විස බීජත් එක්ක සටන් කරලා තියන්න බෑ. විස බීජ පිළිබඳව මම මේ නිදර්ශනයක් දිගේ යන්නේ. විස බීජ පිළිබඳව ඉස්සල්ලාම පරිශන කරපු දාසේ ජය කෙහෙලි නැංවා දැන් ඉවරයි. ලෝකයේ සෞඛ්‍ය ප්‍රශ්නේ ඉවරයි. අපිට තියෙනවා බැක්ටීරියා නාශන තියෙනවා, දිලීර නාශන තියෙනවා, වෛරස් වලට වෙනස් මේවා කරන්න පුළුවන් කියලා උදම් බැනුවා. නමුත් අද වෙනකන් මොනම දෙයක්වත් වෙනස් වෙලා නැහැ. ඒ බෙහෙත් නිතා හටගත් ලෙඩ රාශියක් ඇවිල්ලා තියෙනවා නම් කර ගන්න බැරි තරම්. ඒ මිසක ලෙඩ වලින් එකක්වත් අඩු වෙලා නැහැ. අපි දන්න සාය රෝගේ ගන්න දැන් ආයෙසරයක් සාය රෝගේ වැඩි වෙලා තියෙනවා. අපි නැති කරුවයි කියන පෝලියෝ නිසා අද අලුතෙන් ඕටිස් කියලා රෝගයක් අටගෙනවා. පොලියෝ එන්නේ නැත නිසා දරුවෝ ලක්ෂ ගණන් මැරෙනවා. කවුරක්වත් දන්නේ මේ අලුතෙන් ආපු රෝගේ පොලියෝ වගේ දසදහස් ගුණයක් අපලයි. මෙන්න මේ වගේ සෙල්ලමට හේතුව මොකද්ද? අරූ නැසල මෝ හදන්න පුළුවන් කියන බොරුව. මේක තමයි ලෝකෙ තියෙන විශාලම විද්‍යාත්මක වෛද්‍ය විද්‍යාව කියන්නේ. ඉතින් අපි ලොකු සාංශ මෙතන වාඩි වෙලා ඉඳද්දි කියනවා කවුරුවක්වත් නැසලා කවුරුවකට ජය ගන්න බෑ. ඒ දවස්වල මේ මම පැවිදි වෙන කාලේ වෙනකොට ලංකාවේ හැරියට තිබුණා ජීවිපී කලබලේ. කොමියුනිස්ට් කට්ටිය මේ ආණ්ඩුව භංග වේවා ජනපතියා ධනපතිය භංග වේවා කිය කිය අතපය විසිකර පෙළපාල යනවා. ලොකු සංස් කියනවා භංග වේවා කියලා එක සැරයක් කියනට කියන මිනිහාගේ ලේ කොච්චර අපිරිසුදු වෙනවද කියලා. හතර සැරයක් භංග වේවා කියන්නේ ඉස්සෙල්ලා භංග වෙන මනුස්සයා භංග වෙන්න ඉස්සෙල්ලා භංග වේවා කියන කියන මනුස්සයාගේ ලේ නරක වෙනවා. ඊට වැඩි ඕනියමක් ඌට ඕනේ කරන්නේ නැහැ. උනිත් ඒ ටිකම තමයි. මෙතනදී කියනවා අප්පටිගේ වඩන්ඩ සියලු සත්‍යයන් විශ්ේ මෛත්‍රිය වඩන්ඩ එතකොට සන්තුස්සමානෝ ඊතරීතරේන අපි ඔක්කොම දන්නවා ජීව බැක්ටීරියට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා මටත් අයිතියක් තියෙනවා මට ප්‍රතිශක්තියක් තියෙනවා නම් මම බේරෙයි මම පිරිසුදුකම රකින්න ඕනේ හෙදකම තියාගන්න ඕනේ එහෙම නැතුව හෙදකම ගැන ජීවන රටාව ගැන එහෙම නැත්නම් අපි කිව්වොත් ආජීවය ගැන තැකීමක්ම නැතුව තුප්පහයි ජීවිත ගත කරලා ලෙඩ වුණාට පස්සේ බැක්ටීරියා මරලා අපිට ජීවත් වෙන්න පුළුවන් වෙලා කියලා හිතනවනම් මතකේ තියෙන අවුරුදු 200ක් පරණ පචයක් එක. දැන් මේ වෙනට අවුරුදු 200ක් පරණ පචයක් වෛද්‍ය ශාස්ත්‍රයේ ලොක්කෝ ටික දන්නවා ඒක කරන්න බෑයි කියලා. ඒකෙන් උනේ මොකද්ද? අර හෙදකම යට ගියා. හෙදකම කියන ගණ අයින් කරලා වෙදකම ඉස්සරහට ගත්තා. බුද්ධ ආගමෙත් මේ හෙදකම කියන පවු නොකර සිටීම පැත්තක දාලා පිංකම් කිරීමක් ඉස්සරහට අරන් තියෙනවා. අරගත්ත දවසේ ඉඳලා ආගම ධර්මයට ගිය ආගම මතුවා. ඉතින් විශාල වශයෙන් කියනවා ගොඩාක් ලොකු පිංකම් කෙරුවොත් එකපාරට නිවන් දකින්න පුළුවන් වෙයි. අපිට මේක තැනක ඉඳලා භාවනා කරනවා කරන්න ඕනේ නේද? අපිට ස්කෝලර්ෂිප් එකකින් යන්න වගේ, ඉන්ටර්සිටි එකකින් ගිහලා බහින්න වගේ, හයි ලෙවල් රෝඩ් එකකින් ගිහලා බහින්න වගේ නිවනට යන්න පුළුවන් වෙයි කියලා. අර හෙදකම පැත්තක දාලා බෙදකම ඉස්සර කරන්න ගියා මේක අවුරුදු 100 ගණන් පරණ බොරුවක්. නමුත් මේකෙදි කියනවා Tamanට ඕනේ නම් හතර දිශාවෙන් කිසි බයක් නැතුව ජීවත් වෙන්න අප්පටි ගෙහ වඩන්න. මෛත්‍රිය වඩන්න, කරුණාව වඩන්න, මුදිතාව වඩන්න, උපේක්ෂාව වඩන්න. මෛත්‍රිය කියලා කියන්නේ අව අවෛරය කියලා බුදුජානක අඳුලා දෙන්නේ. එනිසා පරියන්කිර කියලා වාඩි වෙච්ච මිනිස්සේ Taman සුවසේ වාඩි වෙලා මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සුවසේ ඉන්නවා දරතයක් නැතු ඉන්නවා, පටිගයක් නැතු ඉන්නවා කියනකවත් ගන්න බැරි නම්. ඉඳගෙන ඉන්න ඉරියව්වට මෛත්‍රී කරන්න බැරි නම්. ඉඳගෙන ඉන්න ඉරියව්වේ පහසුවක් ලබන්න බැරි නම් හොඳට මොන භාවනාවක්ද? ඉතින් ඒ මනුස්සයා එක්ක මානසික රෝගියෙක් නැත්නම් කායික රෝගියෙක්. ඒක නිසා කාට හරි පරියන්කයට ගිහිල්ලා ඉඳගෙන ඉවරලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සමමිතික භාවය, සැහැල්ලු භාවය, ලිහිච්ඡ භාවය තේරුම් අරගෙන මේක මෛත්‍රියක්. මේ චිත්තක්ෂණය මගේ හිතේ පටිගයක් නැහැ. චාතුද්දිසෝ අපටිගෝච හෝති. හතර දිශාවෙන් මට කිසි බයක් නැහැ, පටිගයක් නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් මේ එක චිත්තක්ෂණයක් මෛත්‍රී කිරීමෙන් බුදුජානසී සඳහන් කරනවා අච්චරා සංඝාත මත්තම්පිකෝ භික්කවේ මෙත්තා චිත්තෝ තේතෝ චිත්තම් භාවේය අමෝගෝ රට්ටපින්ඩම් බුඤ්ජය කියලා එක චිත්තක්ෂණයක් තමයි මෛත්‍රිය වඩනවා නම් රටුන් දෙන පිණ්ඩපාතකෑවට ණය නැහැ කියලා. නැත්තම් කන බතටත් ණය. හම්බ කරගෙන කෑවත් පිණ්ඩපාතෙන් කෑවත් එක චිත්තක්ෂණයක්වත් තම මෛත්‍රිය වඩන්නේ නැත්තම් අසුරුසන අච්චරා සංඝාතමත්තම් පිකෝ බික්ක වේ මෙත්තා චේතෝ විත්තිම් භාවෙය්‍ය චේතෝ චිත්තම් භාවෙය්‍ය අමෝග රට පිණ්ඩම් බුන්දේ රතුන් දෙන පිණ්ඩපාතේ ණය නැතුව වළකනවා කියලා. ඉතින් අපි දවසක එදිනදා ජීවිත ගත කරන දවසක අපි ඩිංගිත්තක් හරි සැපසේ වාඩි වෙලා මට හතර දිශාවෙන් කිසිම බයක් නැහැ මට හතර දිශාවෙන් කිසි ගැටුමක් නැහැ මට හතර දිශාවෙන් ඇති හිරිහැරයක් නැහැ මම සුවසේ වාඩි වෙලා ඉන්නවා මේ වාඩි වෙලා ඉන්න ඉරියව හරිම සැහැල්ලුයි හරිම සම්මිතිකයි කියලා මේකයි මෛත්‍රී චේතෝ විමුක්තිය කියන්නේ කියලා තේරුම් අරගත්තොත් යම් කිසි කෙනෙක් කාට හරි කියන්න වෙනවා නම් මට දවසේ එක චිත්තක්ෂණයක්වත් සැපසේ වාඩි වෙලා මෛත්‍රී හිත වඩන්න බැරි තරම් දරුවන්ගේ වැඩ තියෙනවා. බැරි තරම් ආර්ථිකේ වැඩ තියෙනවා. බැරි තරම් ගම් සභා වැඩ තියෙනවා. නගර සභා වැඩ තියෙනවා. ඌ වහලෙක්නේ. ඌ කඹරන්නේක්නේ. මොකද්ද ඌට තියෙන උගේ ජීවිත දවස පිළිබඳව තියෙන පරිපාලනය. මේ තරම්ම වාල්ද අපේ මේ සමාජශීලී ජීවිතේ. ඊවන්සේ කියනවා නෑ මට එක චිත්තක්ෂණයක්වත් වෙලා දෙන්න බෑ. මට මේ සුවසේ වාඩි වෙලා ඉන්නයි කියලා. ඉතින් මේ මිනිස්සයා මේ විහිං දඟගෙට වැටිලා විහිං කුරුසෙට තියලා අත තියාලා ගහගෙන විහිං කටුබෙරේ දාගෙන පෙරලෙනවා වගේ වැඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කල්පනා කරලා බලන්න අපිට බැරිද විනාඩියක් දෙකක් තුනක් හතරක් පහක් හයක් සුවසේ වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියවට හිත දාන්නට බව චාතුද්දිසෝ අපටි ගෝත හෝති. හතර දිසාවෙන් මට බයක් නැහැ. හොඳ සුදු වැලි මලවක අත් දෙකට මොනවාක් බරක් ගන්න නැතුව එහාට මෙහාට ඇවිදිනවා පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඕක කරන්න බැරිලු. ඕක කරන්න මේ කමඨාන සුද්ධ කරන්න ඕනලු. ඕක කරන්න අපිට කියලා දෙන්න කවුරක්වත් නැතිලු. ඉතින් මේක මහා ලොකු গুপ্ত දෙයක් කරගෙන මේ කඩියෙක් උදේ පාන්දර පිනි පිට ඇවිදිනවා. රජෙක් වගේ. මිනිස්සුෙකුටක වෙනම මොනේ කර්මස්ථානචාර්යවරු වෙන මොනේ භාවනා මධ්‍යස්ථාන. ඒ තරමටම සෞතු කරගෙන තියෙන ජීවිතේ. ඒ තරමටම කර බුරුල් අරින්න නැතුව බර අදින මීහරක් වෙලා. ඉතින් ඒකල කියනවාට හතර දිසාවෙන් බයයි. කවුරු ඇවිල්ලා මොන දේ දෙයි දන්නේ නැහැ, හොරකම් කරයි දන්නේ නැහැ, මරයි දන්නේ නැහැ කියලා. ඒ මොකද අර ඒ ඒ බය ආස්සෙම මේ ඉඳගෙන ඉඳලා විවේක වෙන හැටි මේ සක්මනක් කරනකොට සක්මන් කරනකොට ඇවිදිනකොට ඒකේ තියෙන විවේකේ බත් කනකොට බත් රස බලන එක කක්ක කරනකොට කක්ක පිට වෙනකොට තියෙන ජොලිය බලන එක චූ කරනකොට චූ කරනකොට තියෙන ජොලිය බලන එක මෙච්චරයි මෛත්‍රී කියන්නේ. ජීවිතේ කියනවා දඹ දිවට යන්න ඕනේ පින්කරන්න හතරමා ස්ථාන බලන්න ඕනේ කියලා. ඒ ගඳ කිලියට යන්න ඕනේ මේ වැසි කිලිය කරගෙන කරන්න පුළුවන් වැඩේ මෙච්චර බුදුහාමරෝ කියලා දීලා තියෙති. ඒක දන්නේ නැතුව එහෙම තමයි සතියේ මේ කිරිම දන්නේ නැතුව මෛත්‍රී කියන්නේ මොකද්ද දන්නේ නැතුව අපි අපරාධේ අර දෙවේලේ ගලන පටිගයකට ඉඩ දීලා තියෙනවා. ඉතින් මේක පතිපුත්‍ර ජානවාන්තරට විතරයි තියෙන්නේ කියලා කියන එකයි මට කනගාටු. මේක ඕනම කෙනෙකුට කියන්න පුළුවන් චාතුද්දේශෝ අපටි ගෝච හෝති තමයි විවේක වෙලා. මම හතර දිශාවෙන් කවුරුවක්වත් නැහැ මාව මරාගෙන කණ්ඩ කවුරුවක්වත්. ඉතින් මේ මදයි. එක චිත්තක්ෂණයක මට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් සහෝදර පිරිසක් අතර ගියා වගේ. එහෙම නැත්නම් නෑදෑ පිරිසක් අතර ගියා වගේ කියලා. ඉතින් ලොකු සාංශ කියපු කතාවක් තමයි ඒක ත්‍රිපිටකයේ තියෙන දෙයක්. යම් කිසි කෙනෙක් පෙරපිනක් කරලා ඒ කරපු පිනේ ආනිසංස වාරේ එනකොට Tamanට නෑ පිරිසක්මද ඉන්නවා වගේ වෙහෙරෙන ගණන් ගන්නවා. තේරෙන පටන් ගන්නවා. නෑ පිරිසක් අතර ගියාම කවුරක්වත් නැහැනේ අපිට අහිණියක් සලකන හැම කෙනාම දන්න කෙනෙක් ඉන්නේ නිසා අපි සෑහල්ලුවට විනෝදෙන් ගත කරනවා. ඒ ඒක පින් කරන වෙලාවක් නෙවෙයි කරපු පිනක ආනිසංස වාරයක්. ඉතින් එහෙම අවස්ථාවල අපිට එනවා ඇති. ඒ සඳහා දැන් නැත්තම් අපි මතක තියාගන්න ඕනේ තත් කොන්දේසි විරහිතව කරන දේ කරන්න. මේ මේ මගේ දරුවට, මගේ තාත්තට, මගේ ආගමට, මගේ ගමට, මගේ ආමතුරන්ට කරන තාක්කල් අපිට ලැබෙන ප්‍රතිවිපාක ආංශිකයි. කරන දෙයක් හිතනද පාරමිතා ශීර්ෂයෙන් කරන්න. මේ පින්කමට සම්බන්ධ වෙන සියලු දෙනාටමත් මේ පින්කම කරනවා මටත් මේකට සාදු කියන සියලු දෙනාටවත් පින්වත් වේවා කියලා කරන මිසක් මේ පින් ටික අරන් තමන්ගේ මල්ලේ විතරක් දාගෙන තමන්ගේ අම්මට විතරක් පින් බවුනවන්ට ගන්න පටන් අරගත්තොත් අපරාධය ඇත්තට විශාල ධනයක් මේ විදිහට පුංචි තනක පුංචි මල්ලකට දාගන්න හදනවා. නිසා කටයුත්තක් කරන එක පිනක්ම වෙන්න ඕනේ නෑ. කොයි දෙයක් කරන වෙලාවේදී මේ පුළුල් මනසක් ඇති කරගෙන කටයුතු කිරීමම සුද්ධ මෛත්‍රියක් තියෙනවා. ඒක නැති කිරීම තමයි මේ වර්ගවාදය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ නිකාය ભેදය කියලා කියන්නේ. බිඳීම කියලා කියන්නේ ආගමෙන් ඔච්චරයි ලෝකෙට දුන්නේ. ආගමෙන් කෙරුවේ ಜಾති බෙදුවා, නිකාය බෙදුවා, මිනිස් වර්ග කරා, වර්ග කරලා එකිනෙකා කුඩු මිරිස් කාපුරු ඉලව් වගේ නියව ගන්නවා, කාකොටා වැටෙනවා. හරියට මුර්ග සංදර්ශන බරසාට වැහුණ වැට වැටුණා වගේ. මේ ඔක්කොම තටවන්නේ මොකටද මේ ආගම දිනු කරන්නේ? ආගම දිනු කරන්නේ මේ කුලල් කාගන්නේ. මේ මිනිස්සුන්ට අඩු ගන්න මනුස්සකමවත් නැහැ. ඉතින් බුදුදහමසේ සඳහන් කරනවා පේනවා නේද උඹලට. ඒ භව තණ්හාව කියන එක විභව තණ්හාවට පත් වෙන හැටි. පත් වෙච්ච ගමන් මේ මනුස්සයා යකා වෙන හැටි. ඒකම හේතු කරගෙන තෝතෝ වරපල කියාගෙන තත්ත දාන දණ්ඩ දාන ආයුධ අරගෙන ගහන්න මරන්න කටයුතු අධිකරණ හදන හැටි බලනකොට අමාරුයි කාට හරි තේරෙන මේ ආශාව නිසා මෙච්චර තරහක් එන බව. මෙන්න මේ ආශාවේ හේවණල්ල සත් තරහ බවත් ආශාව වැඩි කෙනාට තරහ වැඩි බවත් බටහිර මානසික විද්‍යාවට තාම හිතා ගන්න බැරි වෙලා තියෙනවා. මේතන තියෙන වංචනික ස්වභාවයක්. Taman වැඩියෙන් යම් කිසි දෙයකට ප්‍රේම කරන්න ගියාම ඒක දැඩි ප්‍රේමයක් නැත්නම් කාමසුකල්ලිකාණියෝගයක්. එයාට ඒකට හුලඟක් වදින කොටත් තරහයි. කවුරු හරි ඒකට අහිතක් හිතුවත් තරහයි. ඊට පස්සේ මනුස්සයාර ප්‍රේමයේ පැත්තක තියලා අර තරහව දිගේ වැඩ කරන්න ගියාම මේ ඉඳපු ගම වෙස්තරියක් සිද්ධ වෙනවා මේක ප්‍රසිද්ධව සිද්ධ වෙන ලීඩේ කියනවා ක්සිසොෆීනියා කියලා ඉඳපු ගමන් තමන්ගේ වලිගිට තමන් ගිනි තියා ගන්නවා නැත්නම් තමන්ගේ වස්තුවර තමන් ගිනි තියා ගන්නවා මේ මනුස්සයාට පාට හීනෙන් අවදිලා බලනකොට මේ තමන්ගේ වස්තුව ගිනි ගන්න බලනවා ගිනි තියලා තින්නේ ත්‍යාමයි මේක ලාවට තේරෙනවර කියනවා බයිපෝලා කියලා ඉඳපු ගම මේ ප්‍රේම කරන එක නම් තමන්ගේ අතින් මරලා දානවා මරලා දාලා නැගිටලා බලනකොට තමයි මරලා තියෙන්නේ. ඉතාලිය හැමදෙරෝ කියනවා ඒ වගේ හදිසිය පොලිසියට කතා කරවලු මේ උදේ පාන්දර නැගිටලා බලනකොට නෝන මහත්තයා මරලා පීනුම් තටාකට දාලා. ඉතින් පේන තෙක් නැල්ලු කවුරුවක්වත් එහෙම හානි කරන්න කෙනෙක් පොලිසිය හොයන හොයනකොට මේ දෙන්න ගියාත්මෙදලා ගෙනාවු තරහක් රෑහීනෙන් ඒ මිනිස්සයාම ගිහිල්ලා ගෑනියෝ මරලා උස්සගෙන ගිහිල්ලා පීනුම් තටාකට ගිහිල්ලා බුදියාගෙන තියෙනවා. ඔක්කොම හීනෙන් වෙලා තියෙනවා. උදේ නැගිටලා බලනකොට ප්‍රේමයෙන් නෝන බලනකොට මෙන්න නෝන මරලා පිළිනුම් තටාක. එකම මිනිහා. එකම රෑ. ඒ මිනිහාගේ ඒ විශ්සු කරන වෙලාවදී මේ මොලේ දන්න. මේ මොලේ අරක දන්න. ඉතින් මේ පිස්සු ලෝකයක් ලෝකේ තියෙන. මේකම භාවනා කරනකොට පේනවා අපිට භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා. හිතවිල්ලක් එනවා. වේදනාවක් එනවා. ඉතින් දත්ත කාල අර මදුරුවෙක් එහෙම වහලා කරදර කෙරුවොත් මදුරුවා දතින් හපන්න හිතෙනවා. සද්දයක් කළා කවුරු හරි එහෙම කැඩුවොත් එහෙම ගිහිල්ලා කණ්ඩ දෙයක් ගහන්න හිතෙනවා. ඒකෝ තේන්නේ නැද්ද? එතකොට මේ මම භාවනා කරනවා කියලා ගහන්න හිතෙනවා. නැත්නම් වේදනාවක් ආවොත් මේ කකුල කපන්න හිතෙනවා. මේ යන්තම් භාවනා කරනකොට වේදනාව එනවායි කියලා. මේ විදිහට පටිගිය පුරුදු කරපෙන්නාට කවුරු හරි කිව්වොත් එහෙම ඔය සද්ද එනවා තමයි. ඔය සද්ද නිතර එනවා නම් ඔය සද්ද හරහා පොඩ්ඩක් ආනපාන තියෙනවද කියලා බලපන්. ඉතින් කියන එකවත් අහනකොට තරහයි. පිස්සු කතා කරනවාද? එහෙම කරන්න කොහොමද මේ නිකන්වත් ආනපානේ මට පේන්නේ. හද දෙනකොට කොහොම බලන්නද? ඒසර කියන්නේ නෑ සද්ද වුණාට හුස්ම ගන්නවනේ. මැල්ල නෑනේ. ඒසව සද්ද ආසෙන් පොඩ්ඩක් නිකමට බලපන් ජොලියට වගේ හුස්ම තියනවාද කියලා නිකමට හිතන්නේ මාසට අල්ලන්න පුළුවන් උනායි කියලා. සද්දේ තියෙද්දී හුස්ම අල්ලන්න පුළුවන්. අතරම පිරිසුදු සාන්තුද්දෙන් බැරි වුණාට ඊට පස්සේ ආයෙත් අහුවොත් එම් ප්‍රශ්නයක්. මේ කරදරයක් නැතුව තියෙනකොට දකින්න ආනාපානද හොඳ නැත්නම් කරදර අස්සෙන් හිටනරක් කරන දකින්න ආනාපානද හොඳද කියලා මම කරකොලත ඇරියා. ඒ දෙකේ වෙනස අල්ලන්න බෑ. ඉතින් මම හන්රුනේ ඩ්‍රයිවිං හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නේ වාහන නැති පාරක කරදරයක් නැතුව යන මිනිහටද නැත්නම් වාහන ගොඩක් තීත්‍ය ඇක්සිඩන්ට් නැති යන මිනිහද හොඳ ඩ්‍රයිවර් කියලා ඇහුවොත් මොන්නේ තේරෙන්නේ වාහන තියදී තප්ප ගන්න නැති මිනිහක් තමයි හොඳ ඩ්‍රයිවර් කියන්නේ. නැත්නම් වාහන ප්‍රතිපිටනික එලවන්න ඩ්‍රයිවර් ඕනේ නැහැ නේ chimpanzee කුටුවක් කරතයි. කරද නැතර ගාන පාන කරනවා කියන එක අමාරු ඇත්ත. නමුත් ඊටසරි හොඳයි ශබ්ද මැදින් කියලා මේ මාසෙට කවදා හරි මේක දිරවගත්තයි කියන්නේ. දිරවගත්තට පස්සේ මේ ශබ්දෙන්නේ මට මේ පාඩම හම්බුනේ. මං ශබ්දෙන්නේ වෛර කරේ. දැන් මේ ශබ්දෙනේ මම අපේක්ෂා කරන්නේ හෙට අපේක්ෂා කරනවා නේ ශබ්ද වලින්. ශබ්ද ආවට පස්සේ ඉස්සලාම තරහ ටිකක් එනවා. ඒ තරහ වෙනකොට මේ සද්දේ හරහා මට ආනාපාන බලන්න ගියාම විභව තණ්හාව භව තණ්හාව බාට ද්වේෂය මෛත්‍රිය බවට පත් කරගත්තා. එදාට මේ මනුස්සයාට පුදුම ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේක කොහොමද ලෝකයට කියන්නේ? ඔබ මෙතෙක් කර හැම එකක් එක්කම හැපි හැපි කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ හූරගෙන ජරා කරගෙන ගියා. ඔබ දන්නවනම් මේක හරහා ගිය දවසේ මේ द्वේෂය නිසා උඹට ලොකු තිබුණට වැඩිය මෛත්‍රියක් ආ ඒක මෛත්‍රී මනෝ කර්මය නෙවෙයි ඒක මෛත්‍රී කාය කර්මයක්. ක්‍රියාත්මක මෛත්‍රී ශක්තියක්. ඒක කියන වචනෙට කියනවා මෛත්‍රී වචී කර්ම කියලා. ඒ වචී කර්මය කියන්නේ කියනවා වාඩි කරවලා ටිකක් කල් භාවනා කරවලා එයා හරහා මේ සද්ද වලට වේදනාවට චෝදනා කරන තැනට ඇවිල්ලා එයාට කියන්නේ සද්ද වේදන නැත්නම් ආනාපානිය අල්ලලා පුරුදු කරගන්නකෝ පුරුදු කරගෙන බලන්න මේ ආනාපානයේ ගති ලකුණු වල සද්ද අස්සෙන් පොඩ්ඩක් බලන්න යන්නේ වේදන අස්සෙන් පොඩක් බලන්න යන්න. හිතවිලි අස්සෙන් බලන්න යන්න. ඒක තමයි අභ්‍යාසයේ පාඩම. බලනකොට තමන්ට තේරෙයි ආනාපානට ගියයි කියලා කියන්නේ සද්දය චාතුද්දිසෝ අපටි ගෝච හෝති. ආනාපාන ඉන්නකොට හතර දිශාවෙම තියෙන බය නැහැ. සද්ද බයත් නැහැ, වේදනා බයත් නැහැ, හිතවිලි බයත් නැහැ. ආයෙත් බය එනවා, ආයෙත් බය යනවා. අන්න අභ්‍යාසයක් එනවා. මේ தත්වරදීදී මට මේ බය නැති, ගැටුමක් නැති ආශ්‍රස් ප්‍රසවාසයේ පවත්න්න පුළුවන්ද කියලා ගත්තොත් මේක සමත උපක්‍රමයක් නෙවෙයි. සමතිමත් පුළුවන් මෛත්‍රී වඩලා අපිට ද්වේෂය පැත්තකට කරන්න. මේක ඊට වඩා උංගක් සක්‍රීය දෙයක්, උංගක් ප්‍රායෝගික දෙයක්. අන්නේ විදිහට කටයුතු කරන්න ගිය මනුස්සයර තේරෙයි. මෙවැනි පරිශ්‍රණයක් කරන්න නම් අපි මේ ඇලි ගලි වාසය කරමින් කටරක් දාගෙන කරන්න බෑ. කඹේ ඇවිදින කොටයි, පීනන කොටයි කටරක් දාගෙන කරන්න බෑ. එවැනි සියුම් පරිශ්‍රණ කරන්න වෙන්නේ මම දැන් මෙතන කියන தත්තට ඇවිල්ලයි. එතකොට තේරෙනවා අපි ගමේ ගොඩේ ජන සංගණිකාවේ ගණයා කෙරේ බැඳීගෙන කුලයා කෙරේ බැඳීගෙන ඉන්නකොට මෙවැනි දෙයක් හිතා ගන්නවත් බෑ. හිත මේ ලේෂයට විභව තණ්හාවට යනවා ගහ ගන්නවා බැන ගන්නවා එතෙන් විශ්ලේෂයට භව තණ්හාවට යනවා මේ භව තණ්හාවේ සිට විභව තණ්හාවට මාරු වෙන මාරුව විතර ලස්සන සුන්දර දෙයක් ලෝකෙම ඇත්ත මේ ප්‍රේම කරපු එක නේ ඉඳපුවම මරනවා හිතා ගන්න බෑ. ඊට පස්සේ ආයෙ කපන්න බැරි යතින් බිනවා. ඒකල වල මේකට දීර්ඝ නිදහසට කරුණු කියනවා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඕක තමයි අපි දවස පුරා කරන්නේ. හරියට බලන් හිටියොත් අපි කොච්චර වෙස්පරලියක් සිද්ධ වෙනවද කියලා මේ භව තණ්හා වැඩි වෙන තරමටම හොස්ස ළඟින් මැස්ස යන්න බැරි විභව තණ්හාකට වැටිලා අපි කියනවා මට විභව තණ්හාවේ මේ මිනිහාගේ දෝෂේ නිසා. මේ ඍතුවේ දෝෂේ නිසා. මේ ආණ්ඩුවේ දෝෂේ නිසා. මේ ඩොලර් එක ගණන් ගිය නිසා. මේ පෙට්‍රල් ගණන් ගිය නිසායි කියලා බාහිරේ নানা ප්‍රකාරක හේතු හොයෝයා තමන් හරීම අහිංසක සුද්ධවන්තෙක් මාව කේන්ති ගැන්වේ මේ අහල පහල ඉන්න අයනේ. උංගු මරන්න ඕනේ. මම මේ තරම් සුද්ධවන්තෙක් මම භාවනා කරන්න ආපු කෙනෙක් මට අර කට්ටිය මේ කට්ටිය කේන්ති ගැසුවානේ කියලා අර තමන්ගේ තියෙන තකතිරුකමේ ප්‍රමාණයට තමන්ගේ තියෙන තණ්හාවේ ප්‍රමාණයට අනිත් පැත්තේ වැඩි දෙවල. ඉතින් මෙහෙව් මිනිස්සෙකුට ආණ්ඩු බලය ලම්බුණොත් මොනවා හිතයි කරයි. ඒ වගේ විභව තණ්හාවකින් වැටෙන ඇත්තටම ආණ්ඩු බලයක් ගන්නෙත් එහෙම කට්ටිය විතරමයි. ඒකයි කියන්නේ ආණ්ඩු ගත්ත ගමන් කෙලින්ම අපායට හයි ලෙවල් රෝඩ් එකේම යන්න පුළුවන්. සීමාවක් නැහැ නේ. යා කරන ඕනම දෙයක් යා සාධාරණීකරණය කරනවානේ. එහෙම නැත්නම් ආණ්ඩුවක් කරන්නත් බෑ. එහෙම තමයි මෙතෙක් අපේ ලංකාවේ පැවිදිච්ච රාජ પરම්පරාව මෙහෙම තමයි. ඒක නිසා ඒ වෙනුවට පැත්තකට වෙලා යම් කෙනෙක් මනසක් මේ භව තණ්හා විභව තණ්හාට මේ පොල්පිට පා ගන්නා වගේ මේ ආදරය කරපෙකට මේ වෛර කරන හැටි ආයේ වෛර කරපෙකට මේ මෛත්‍රී කරන හැටි දිහා බලනකොට එච්චර විහිළුවක් එච්චර හාස්‍යයක් මුළු ලෝකෙම නැහැ. ඒ සඳහා අපි එක්කෙනෙක්වත් විශේෂයක් නෑ අපි ඔක්කොම තියෙන එකම විහිළුව තියෙන. ඒකට හේතුව කාම තණ්හාව. කාම තණ්හාව භව තණ්හාව බාටපත් වෙලා ඒ භව තණ්හාවම විකෘතියටපත් වෙච්ච වෙලාවක. ඒකෙම හේවණල්ල විභව තණ්හාව මේ විභව තණ්හාව සියදී නසා ගැනීමේ ආසාව කියලා තමයි අන්තිමටම අඩු කරලා තියෙන්නේ. මගේ වැඩේ අසාර්ථක වුණොත් මම පිහින් යනවා. මම බහනවා. එනිසා ලංකාවේ පහුගිය දශක දෙකේ වැඩිම සියදිනසා ගැනීමේ වාර්තා ඇති වුණා ලෝකෙම. මොකද ඒ තරම් මේ නව ආර්ථිකයත් එක්ක සියලු දෙනාගෙන් භවතණ්හාල් ගොජ දාලා ඉන්න පටන් අරගත්තා. ඉතින් එක්ක තෝ තත්තම්මා. ඉතින් ඒ සියලු ඇති කරන මේ තණ්හාව හේතුව තමයි අපි මේ ජනයා කෙරේ, ගණයා කෙරේ, කුලයා කෙරේ බැඳීමේ තියෙන ආසාව. ඒ නිසා අපි යම් වෙලාවක මේ අර බුලට් ප්‍රූෆ් කාමරයකට වෙලා මිනිස්සුන් ඇවිත් ඉඳලා ඉන්න එක නෙවෙයි මේ කාරණාව යථාර්ථ වශයෙන් තේරුම් අරගෙන ඒකචාරී ජීවිතයකට ගත කරන්න පෙළඹෙනවයි කියලා කියන්නේ බුදුජානනාංශය සඳහන් කරනවා ලෙඩ මනසකට තේරුම් ගන්න බෑ ලෙඩ කයකට මේක කරන්න බෑ නිසා සෞඛ්‍ය සම්පන්න මනසකට මේ පණිවිඩය ලැබුණොත් සෞඛ්‍ය සම්පන්න කයක් ලැබුණොත් ඒක නට මේක පරිේශන වට්ටමින් කරන්න පුළුවන් මේක වෙදකමක් නෙවෙයි ලෙඩ වෙන්න ඉස්සෙල්ලා ගන්න හේදකමක් විස බීජ නාශනයක් නෙවෙයි මෙතන කරන්නේ පරිසරය පිරිසුදු කර ගැනීම. ඒ වෙනතම විස බීජ හැදෙන්න තියෙන ඉඩ අඩු කරලා තමන්ගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමක්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනුවට පස්සේ උංගව දෙනෙක් තාමත් සැක කරනවා. ඒක මේ විශාල මට්ටමේ ජන විඥාණයට දාන්න බැරි වෙයි. එක්කෙනෙකුට ඕනේ නම් පසේ බුදු වෙන්න පුළුවන්. නමුත් මේක පොදු කරන්න බෑ කියලා. ඒ නිසා නීරුතුමා කියලා තිබුණා මට සාධාරණ සැකයක් තියෙනවා මේ බුදුජානන් වහන්සේ කියූප එක ඔක්කොටම කරන්න පුළුවන් වේද කියලා. එයා දේශපාලන නායකයෙක් කියන නමුත් මට ඒක නම් මට උත්තර දෙන්න බෑ. මොකද කෙරුවොත් නම් හරියනවා කියලා මට කියද හැකියි. කවුරු හරි මේක තේරුම් අරගෙන නොකරන එක්කනා බලන්න ජනසංගනිකාවට කැමති කෙනෙක්. නීරු ජනසංගනිකාවට කැමති කෙනෙක්. නීරු ඉන්දියා ජනාධිපති වුණා. ඒක ලියලා ඉන්දියාවේ රුපියලේ කොලේට සල්ලි කොලේට ධර්ම චක්‍රය දැම්මා. රාජ්‍ය ලාංඡනයේට අශෝක ස්තම්භය දැම්මා. ඒ තරමටම බුද්ධ ආගම තේරුම් ගත්ත මිනිසයා. මුත් ජනයා කෙරෙහි කැමැත්ත නිසා ජනාධිපතිකම ආගමතිකම අතාරින්න බැරි නිසා යා කිව්වා බුදුහාමුදුරු කියපු දේ ඔක්කොම කරන්න පුළුවන්ද කියලා නම් සැකයි. හැබැයි මට හදපතලෙම කේතය කරන මිනිහට හරියනවායි කියලා. හැබැයි කරන මිනිහට තනි වෙන්න වෙනවා. ඒකචාරී ජීවිතයකට යන්න වෙනවා. එකලා ජීවිතයකට යන්න වෙනවා. ඒක එක සැරේ කරන්න ඕනකමකුත් නැහැ. තේරෙන්න තේරෙන්න ධර්මයේ තේරෙන්න තේරෙන්න තමයි මේ අනවශ්‍ය සම්බන්ධතා අනවශ්‍ය ක්‍රියා අනවශ්‍ය වාච මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීවෙන් තොර වෙලා වෙත පැමිණිච්ච හැම දෙයකටම සමහිත පවත්නවනම් භාවනා කරනකොට Taman වෙත පැමිණෙන හැම දෙයකටම සමහිත පවත්වන එකට අපි සතිය කියලා කියනවා. දේවල් වලට ප්‍රතික්‍රියා නොකර එන විදියට බාර ගන්නවට ඕනනම් මෛත්‍රී කියන්න පුළුවන් නැත්නම් සතියේ උප්පරිම සතිය කියලා කියන්න පුළුවන්. මේක මේක මිනිස්සයාට විතරමයි කරන්න පුළුවන්. පූසෙකුට කවදාකවත් මීයක් දිහා බලන්න මෛත්‍රී කරන්න බෑ. ගැරන්ඩියෙකුට මීයක් දිහා බලන්න මෛත්‍රී කරන්න බෑ. ඒක උගේ සහජ ආසය. ਉਹ දෙන්නටම සෝරි. මනුස්සයර පුළුවන්. මේකයි බුදුරජාණන්සේ පෙන්වන උත්තර මනුෂ්‍ය ධර්මය. ඒක නිසා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට මෛත්‍රී පැත්තෙන් බැලලා මේ පටිඝය ඇති නොවේවා කියලා හෝ එහෙම නැත්නම් සතිය පැත්තෙන් බැලලා වෙත පැමිණෙන හැම අරමුණකම මට හේතුඵල ධර්මයක් පෙන්වනවා. මේ තෝරන්න බේරන්න යන්න එපා. ඒකට මට ඇති වෙන ප්‍රතික්‍රියාව කොහොමද කියලා බලන්න ඒක ගැන අනුන් කෙනෙකුට කියන්න ධර්මණේක පැහැදිලි කරගන්න කියලා ඒක තේරුම් ගත්තොත් භාවනා 150ක් ඉවරයි. එතනින්ම භාවනා 150ක් ඉවරයි. අමාරු කොටස ඉවරයි. අපි වෙලා තියෙන්නේ අර භව තණ්හාව නිසා අපි තෝරනවා. අසවලාගින් නම් කවන්නේ අසවලා නම් බෑ. ඉතින් අර වීරකෝ මහත්තයා එයා තමයි අතර මම මේ අඬ ගන්න ආවේ. ඒ මනුස්සයා තමයි අපිට පාරිත්‍ය ගැන එයා කියනවා එයා හවුසින් ස්කීම් එකක ඉන්නේ. ඉතින් ඒක ඉන්න ගමන් අම්මා එහා ගෙදර අම්මා මෛත්‍රී භාවනා කරනවා. සියලු සත්ත්වයෝ නිදුක්කෙත්තා අල්ලපු ගෙදර පරට්ටි ඇර. සියලු සත්ත්වයෝ නිදුක්කෙත්තා අල්ලපු ගෙදර පරට්ටි ඇර ගේ පුපුරන්න කියනවලු. ඉතින් මෙහා ගිහිල්ලා කිව්වලු ඒක හොඳ නෑ කියලා. ඒකට ඉතින් පුතේ මොකද කරන්නේ? ඒක කියවෙනවා කිව්වා. සියලු සත්ත්වෝ නිදුක්කෙත්තා පරට්ටි කියන වචනේ නෙවෙයි දරවචනයක් ලෝ කියන්නේ. අල්ලපු ගෙදර පරට්ටි ඇර. ඒ හැම කෙනාගේම මෛත්‍රී ඉතරයි තියෙන්නේ. සීල සත්ව කෙරේ මෛත්‍රී කරන්න ඔච්චර කෑ ගහන්න කරන්න දෙයක් ඕනේ සීල සත්ව කෙරේ වෛරණු කර හිටපුවාම මෛත්‍රී කියන්නේ ඒක තමයි ඒ වෙනුවට කරන්න තියෙන්නේ මගේ කයෙහි හිත පවත්තන්න ඒතර කිසි කෙනෙකුට වෛද්‍යයක් නැහැ අපිට කරලා තියෙන්නේ එහෙම නෙවෙයි අනුන්ගේ තුවාල සනීප කරන්න ඕන අනුන්ගේ මානසික රෝග සනීප කරන්න ඕන අනුන්ගේ බබලට උපැන්න දාතික ලියන්නේ ගොඩක් වැඩ කරනවා ඒගොල්ලෝ කියනවා හිතේ කයෙහි හිත පවත්තගෙන යන්න විදියක් නැහැ මේ වැඩ ඒ සෑම දෙයක්ම නිදහසට කාරණා විතරයි. තයම් කිසි කෙනෙක්ගේ එකලා ජීවිතයක බුදකලා ජීවිතයක එක කාය විවේක වාසයේ චිත්ත විවේක වාසයේ දිට්ඨි උපදිවිකයන් තුනක් තියෙනවා. ඒ එකින් එකට යන්න නම් ඉස්සල්ලාම කාය විවේකයේ පුද්ගලික මට්ටමේ හෝ తాවකාලික මට්ටමක ගන්න ඕනේ. එහෙම නැතුව මේ සෙනගක් එක්ක ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. ඒකයි අපි මේ නේවාසික භාවනා වැඩමුළු සංවිධානය කරන්නේ. ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන කියලා જાතියක් හදලා තියෙන්නේ. කැමැති කෙනෙකුට අවිල්ලා ඒක පරිේශන මට්ටමින් කරලා බලන්න පුළුවන්. මේ එකලා බව කාම භෝගයට එකලා බවත් බයක්. මේ කවුරු හරි වෙලා දෙන බතක් කාලා කවුරු හරි එල්ල දෙන පැදුරක බුදියන එකත් නින්දාවක්. ලැජ්ජාවට කාරණාවක්. ඒ මොකද එයාට ඕන කරලා තියෙන්නේ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳීම. ඒක නිසා ඒකට අපිට විරුද්ධ වැඩ කරන්න බෑ. ඒක ජන විඤ්ඤාණ නමුත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ ගැටුමක් නොවේවා. අපපටි ගෙහ වේවා. හතර දිශාවෙම අපපටි ගෙ වෙන්න නම් මේ නපුරු වාත දලපු මගේ ගැටීම් එහෙම නැත්නම් ද්වේෂ මට නොවීම පිණිස ඒ කියන්නේ මගේ හිතේ දුක් ආජනන පහස නැති කිරීම පිණිස ඒවට තියෙන බයක් තියෙනවා නම් එකලා ජීවිතේ වුරුදු කරන්න. ඊර්ගින හුදේකලා ජීවිතේ කියලා, ඊර්ගින විවේකයේ කියලා, ඒකට ලොකු සංහසේ දැම්මේ විශ්‍රාමයේ කියලා. අන්නේ විශ්‍රාමයක් මට නෑ, මට හුදේකලාවක් නෑ, මට විවේකයක් නෑ. කියලා යම් කිසි කෙනෙකුට තමන්ගේ චරිත සහතිකයක් දී ගන්න පුළුවන් නම් එයාට 16 කියලා කිය හැකි, හිරකාරයෙක් කිය හැකි, කඹරන්නෙක් කියලා කියත හැකි. ඒ වගේම ඒකට වෛර කරනවා නම් කවුරු හරි මේ එකලා බව තනිකන් දෝෂයක් විදියට විවේකයේ හම්බෙච්චාම නාස්තිකත්වයක් විදිහට කල්පනා කරන නිසා සුද්ධ අසත්පුරුෂයා. සුද්ධ අසත්පුරුෂයා එනිසා ඈත ඉඳලා කියන්න පුළුවන් ඒ අසත්පුරුෂයාගේ භාෂේ ඒක තමයි. එයාට තනි වෙනකොට තනිකන් දෝෂ එනවා. එයාට මේ විවේක වෙනවයි කියලා කියන්නේ නිර්මාණශීලීත්වයක් නැතිකම කියලා පේනවා. ප්‍රගතියක් නැති දෙයක් බවට කතා කරනවා. ඉතින් ඒ වෙන කෙනේ දකින්නකොටම පෙනෙන්න අරින්න යන්න එපා. එයාට හැබැයි සර්පෙක් දැක්කා වගේ සැටලර් ගම තමයි රැටල් ස්නේක් කෙනෙක් දැක්කා වගේ. ලංකාවේ නෑ ඒ තරම් දරුණු සතෙක්. සතෙක් දැක්කා වගේ අයින් කරන්න කියනවා. ඒ මිනිස්සුත් එක්ක ළඟ හිටියත් ඇඟට දෙනවා. ළඟට ගියත් ඇඟට දෙනවා. අපිට තියෙනවා එහෙම වෙලාවල් ජීවිතේ දඟලන්න කියන්න නමුත් අපිට වලෙක් වරින් වර ආයෙත් ඉන්නවා විවේකේ හොඳයි කියලා. අර જાති මිනිස්සුන්ට ඉන්නම බෑ. ඒකෙන් අයින් කරගෙන Taman එකලා ජීවිතයට හැඩ ගැහෙනකොට ලස්සනම දේ තමයි නැත්නම් సౌందර්යයේ ඉතුරු පැත්ත තමයි එවැනි එකලා ජීවිතයට කැමැති සත්පුරුෂයෝ එකතු වෙන්න පටන් ගන්නවා. එකලිය එවලික ජී එකලා ජීවිතයකට අනුයාත වෙන සද්ධර්ම ශ්‍රවණයක් ඇහෙන්න හම්බ වෙනවා. ඒ වගේම Tamanට තේරෙන්න පටන් ගන්නවා මම ගත කරපු ජීවිතේ යම් කිසි ආයෝජනයක් නිසා අද මට මට කියලා පැයක් දෙකක් වෙන් කරත හැකි මට කියලා දවස් අධ්‍යයක් වෙන් කරගත්ත හැකි මට කියලා දාස භාවයෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් ගතියක් තියෙන කියලා තේරෙන්න පටන් අර ගන්නවා ඒ විදියට තේරෙන ප්‍රතිශතයේ බුදුහාමරණ කාලේ කියලා වෙනසක් තිබුණේ අද වෙලයි කියලා හානි වෙලත් නැහැ ලෝකේ ඉතාම සුළු පිරිසකට මේ තනිව හැසිරීම තමයි ලෝකේ තියෙන ලොකුම සැප මාත් එක්ක මම ජීවත් වෙන එක තමයි ලොකුම විවේකයේ ලොකුම හුදකලා බව තේරෙනවා. ඒක තේරෙන්නේ නැති පිළිස වැඩි ඉන් වැඩි ඒකට දෙක් කරගන්න බැරි වුණත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ බුද්ධ භාෂිතේ බුදුරජාණන්ගේ දේශනාවට කාටවත් විරුද්ධ වෙන්න බෑ. එකලා ජීවිතයක තියෙන වටිනාකම විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා අපි සැලසුම් කරගන්න ඕන අපේ ජීවිතය දැනට යම් යම් හේතු නිසා අපි ඇලීම් බැඳීම් සහිතව ගත කරාට එnde end end end ඒ ධම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ වශයෙන් සකස් කරගෙන මට මගේ කාලේ මාත් එක්ක ගත කරන්න. ඒක තමයි අපි මේ මම දැන් මෙතන තැන්න ගතකරනද මෙතන තමයි මංගලාවතරණය මෙතන තමයි ආධ්‍යාත්මේ පටන් ගන්නම තියෙන්නේ. ඉතින් ඒක බීතිකාවක් කරගෙන තිබුණා නම් මෙතෙක්කල් එහෙම නොකරවා මේක බුද්ධ වචනයක් කියලා කියන්නේ ඒක පැත්තක මේ බණ අදහස් කරන්නේ. දෙක අපි යම් යම් යම් වෙලාවක මේක අත්දකලා ඇති ජීවිතේ ඒ විවේක වෙන තැන ඒ විවේක වෙන තැන ඒ අත්දකපේකට තව පොඩ්ඩක් පොහොර දාලා ආහාර දීලා තනවා වඩා ගන්නයි මේ බණ. ඒකෙන් ඒකට විරුද්ධව වැඩ කරන යම් කිසි අසත්පුරුෂ පිරිසක් ඉන්නවනේ ඒගොල්ලෝ දැනගෙන ඒගොල්ලන්ගෙන් පළවෙනි මංගල කාරණාව තමයි අසීවනාච බාලාන. ඒ බාලයන් මට නොවේවා. ඒක නොවෙන්නේ නැතුව පණ්ඩිතානන්ත සේවන ලැබෙන්නේ නැහැ. තමන්ගේ ප්‍රයත්නයකින් බාලයන් අයින් කිරීමට කටයුතු නොකරන කෙනාට සත්පුරුෂය දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ මංගල කාරණා දෙකම නැති වෙනවා. අනිත් විදිහට කාරණා රාශියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි බණ භාවනා කරන කෙනෙකුට. බණ භාවනා කරන කෙනෙකුට තාම ගැඹුරෙන් තේරෙනවා යම් වෙලාවක මේ මම දැන් මෙතන කියන තැනට හිත ගත්තා ඒක තමයි මේ ලෝකේ කරපු ලොකුම කුසලය. මං සමහර වෙලාවට මට බැන්නත් මං කියන එකට නිවන කියලා. ඒකටයි නිවන කියන්නේ. ඒක සාක්ෂාත් කරගන්න ඒක සාක්ෂාත් කරගන්න බැරි කමක් නැහැ. උපයන්න බැරි කමක් නැහැ. අරසාය දුර්ලභම් තියෙන. අරස කරන්න අපි ගණන් ගේ ආඩම්බරේ කරන්න තියෙක. නැවත හැම කෙනෙක්ගේම මල්ල ලියලා බැලුවොත් අරසක උපකරණ ටිකත් ඔක්කොගේ මල්ලේ තියෙනවා. ඉතින් ඒක උපයන්නත් උපයාගත්තා වූ ඒ හුදකලාව වඩා වගා වර්ධනය කර ගන්නට සීල දිනාට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දිනාට තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කරුණාත්මකව ඇවිල්ලා ඉන්නේ හොඳයි අපි මෙහිදී මේ බණ විරච්චහම පොඩි ධර්ම සාකච්ඡාවට නැත්නම් මේ කියපු කාරණා පිළිබඳව මත ප්‍රකාශ වලට යොමුකම් දීමක් සඳහා වෙලා ගන්නවා. ඒ නිසා කාට හරි මේ සම්බන්ධව කිය යුතු කළ යුතුමක් තියෙනවනම් පිළිසුදු කරගත යුතුමක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි එත්තාවතා ചാති දාතා සජ්ජායනා කිරීමේ දේශනා සාවන සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. දැයි එමනම් අපි ගාථා සජ්ජායනා කිරීමේ සැසිවාරය સમાપ્ત කරමු.